ಶೋಭನ ತನರ ತನು ಕೆಲವೊಮ್ಮೆ ನಾಮೆ ಕಥದು ಅನುರೇಹಿ ಬೆಬಲೆನ್ನ ಮೇ ಕಥದು ಅನುರೇಹಿ ಬೆಬಲೆನ್ನ ಇಲ್ಲನಾ ಪಾಮ ඇති පිය දෙවඟන නොවනා මේ රජදු මාසිත ප්‍රිය වඩනා මේ රජදු මාසිත ප්‍රිය වඩනා දිනනා වාසනා ශ්‍රී දේවි පිනනා යදින්නෙමි මමෙහි සියවන්තා යදින්නෙමි මමෙහි සියවන්තා නුව රජු කරන සන සරණට ආයාචනා ඕමුත් නරවාසේ සරණය නැති හේනා බුවර නොයවසා සිහරදු වෙත වැතිනා දේවිය කෙලවරදී දුනි බස්කුලේනා මෙලෙසින් විවාහ වී දෙදෙනා වෙසෙන සඳහා අඹුදරු විയോഗයෙන් වියරු වූ හිමිගින්දා වනසයි දුටු දුටු දේ ගම් නියම් ගම් බදා දනහට මුළු රට හමුනුවමින් දුක් නොමඳා කරුණිනා පැතිරෙනලහු කින්නක් වැන්නා සමරත වන්නසාගත් කොළ උදුරා පාදයි කිත්වතුවක් වැන්නා විමගමි විපතට කරනා පිළියම පුරිරු කරුණු මේ සතුරා මරණ යොය යුවරජ අකබ එදිනා එදිනා අප මේ දුක් නොමිනා හිතවන මෙන් කිසි කායනි තිලෙස හිතවන්නට මෙම කුවතුරිනා අවිගත් දෙවයුන් අට අන කරනට පුරිරු තරුණු මේ සතුරා මරණ නන්ද අහිංසක මාවැසියන් හට සීද උනේ රුදුරු මෙබිනේ නැත්ද මාගක් සලසන්නට උන්තෙද එද්ද කෙනෙක් තිරියෙන් සපුරා මාලිග දොරටුවේ රැස්ව සිටින්නා වූ මාගේ වැසියන්ගෙන් කීප දෙනෙකු මෙහි කැඳවාගෙන එවදාසය ඒ මුර්ගයා පරාජය කිරීමට මාගේ සෙබළුන්ට වද නොහැකි වී තිබේය වැසියනි අප රටට පැමිණ තිබෙන්නා වූ මේ විපත ගැන මම බෙහෙවින් සංසල වී සිටිමි ඌ මැරීමට නුඹලා තුරෙන් කිසිවෙකු ඉදිරිපත් වී ඒ මුර්ගයා පරාජය කළහොත් මම ඔහුට වස්තු භෝග තාන්න මාන්න ආදිය අප්‍රමාණව ප්‍රදානය කරමි. වැසියන් අතුරින් මුර්ගයා අවියසට අවියාවිත රැගෙන ගියා වූ සියලු දෙන එක්ෂණයකින් මරුමුවටපත් වූ දේවයන් වහන්සේ ඉතා උරුබෝටි තරුණයෝ අප්‍රමාණ සංඛ්‍යාවක් මුර්ගයා විසින් ඉරා දමා දරුණු ලෙස මරණු ලැබුවාහුය අප අතුරින් ඉදිරියට යා හැකි කෙනෙක් ඉතුරු වී නැත. එසේනම් කුමක් කළ යුතුදයි නොදනිමි. මේ මුළු පෙදෙස අත්හැරදා නුඹලාගේ දරුපවුල්ලා දේපලද රැගෙන වෙනත් රටකට යාමට සැරසෙව්. දන හටවද දෙන්නා මෙසේ හොද බිඳලා මිසින්හයගේ සිංහ රජෙකුගේ මාපිය අබිරු යුතුවිකුමෙන් පතරා ඔහුමෙන් බල ඇති පුන් කුමරා මා මැඩලන්නෝ කවුරු මැඩලන්නෝ කවුරු මැඩලන්නෝ කවුරු විදලන්නෙමි මේ දරනා විස දෙන්නෙමිගෙන පාලා මේ වැසියන් හත දැක තැන දෙන්නට සෙදිබුන් ඒ සතුරා සුවසේ වෙසෙනා ලෙස උන් පෙරසේ අමුදරුවන් රකිමින් අමුදරුවන් රකිමින් ඔබ හත වේවා ජය ශ්‍රී පුතු මාසිය බාතුමරු මේ මුළු ජනපදයට හිමිකම් කියනාමුතු මිත්තන්ගෙන් ගැහනුද පිරිමිද නදරුද සැවමා ඔබ හට ගැතිවන්නෝ දෙවියකුගේ පැමිණා කුම කරනට යන විකුමන් මේ මුළු ජනතා හටවේ අබයා වදිනේ මොපාතඹරා මග රජ හැරාවනයේ ආනන්ද පිය සුමවේ පරාදවේ සුඹ සටනේ මෙසකව දරා ගන්නවා කෙලෙසද එම දුක ඇදහිය නොහැක මේ පුවතා මපියාද මේ සාකුරකම් කරනා ඇදහිය නොහැක මේ වනා දොසේ නුටත් අපගේ නොකිපෙන්නා ලෙසේ කිරණ සොමි මුදු ගුණ ගිහිනි ඔසේ වෙමින් මුළු රට වනසන්නේ කෙසේද නොදනිමි මපියා දරුව තරණට බැරි වූ වියෝගින් පෙළෙනා සිංහයා මගේ පියා උවද ඔහු වතින් මෙරට වැසියන්ට වන්නා වූ පීඩා බලා සිටිය නොහැකිය පෙම්බර මවුනි මාහර ඔවුන් මේ විපතින් මුදවන්නට කෙනෙක් නැත එහෙයින් මාදුන් පිළින කඩ නොකර මම වහා යන්නෙමි රජතුමනි මම ඒ සිංහයා මරා හිසගෙන එන්නෙමි එතෙක් කල වැසියන්ට පෙරලා තම තමන්ගේ ගෙවලට ගොස් අස්වැසී සිටින මෙන් අනකරනු මැනවී දිවි ගංගන උරතල යස කුඹුමා අන්ධකාරය දුරලන බන්දු කමල වූ තේජ විකුණාජනේ තාප වියෝගය නොතකා රුපුණ බුවන් ඔපගෙන රණ දෙරණට අසරණ සරණෙත කට භූප සුර විරණේ